ගෞරවනීය ලෝකාචර සංගරත්න අවසරයි ඔබ මේ නේවාසික පාසක මාතෘ සම්බන්ධ කරගෙන නිසනෝනේ හැමදාම බ්‍රහස්පතින්දා මේ පැයේ ධර්ම දේශනාවක් සඳහා වේලාව ගන්නවා අපි ඒක විපස්සනා ධර්ම දේශනාවක් වශයෙන් තමයි සම්පූර්ණ කරන්නේ ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයේ දවසට සෑහෙන කොටසක් ඉදිරිපත් කරමින් දේශනා මාලාවක් විදියටයි පවත්වාගෙන යන්නේ. ඉතින් අපිට මේ දැනට කරන වැඩ පිළිවෙල සඳහා ආරාධනා ලැබුණේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන චුල්ල වේදල්ල සූත්‍රය ඉදිරිපත් කරගන්නයි කියලා. ඉතින් අපි පිරිසේ දැන ගැනීම සඳහා මතක් කරනවා නම් චුල්ල වේදල්ල සූත්‍රය මේ වෙනකොට බණ 49ක් දේශනා කරලා තියෙනවා. අද දේශනා මාලාවේ 50 වෙනි ධර්ම දේශනාව කලියුග වර්ෂයෙන් කියනවා නම් අපි දෙසැම්බර් මාසේ 13 වෙනිදා ඉන්නේ 2012. ඉතින් අද අපිට මාතෘකා වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ විසාක උපාසකතුමා අහන ප්‍රශ්නයක් කතිපණයේ වේදනාති කියලා. එතකොට මේ චුල්ල වේදාල සූත්‍රයේ රචනය යන්නේ සාකච්ඡා ස්වරූපයෙන්. සාකච්ඡාවේ ප්‍රධාන පාර්ශව දෙක තමයි මේ ප්‍රශ්න අහන විසාක උපාසකතුමාට ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ආවේ ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ. මේ විසාක උපාසකතුමාගේ ඉතිහාසය බලනවා නම් අනගාരിക වූ අනාගාමි වූ උපාසක මහතේ. තවත් පොඩ්ඩක් පිටිපැත්තට ගිහිල්ලා බැලුවොත් මේ දෙන්නා ඉස්සර අඹුසමයන් වශයෙන් ජීවත් වෙච්ච දෙන්නේ දැන් ඒ ශාසනික ජීවිතය ඇතුල් වෙලා විසාක උපාසකතුමා අනගාരിക වශයෙන්ුත් ධම්මදින්න මෙහෙණින් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ තමක් විදිහට ගත කරනවා. නමුත් මේකේ උපහාසය තමයි මේ ධම්මදින්න ස්ත්‍රියාව භික්ෂුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේ ඒ අනාගාමී තත්ත්වයටපත් වුණාට අර පරණ තමන්ගේ ස්වාමියා නැත්නම් විසාක උපාසකතුමා තාම සැක කරනවා මේ ගෑණියෙකුට මේ උතුම් ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන්ද දැන් මේ නැවතත් ආපහු ඇවිල්ලා ඉන්නේ පිරිහිලාද ශාසනය උකටලි වෙලා කනක යට වෙලාද නැත්නම් ඇත්තටම ධර්ම අවබෝධ කරලා තියෙනවද කියලා දැන ගැනීමටයි මේ ප්‍රශ්න අහන්නේ. ආයිති ඒ නිසා මේ සාකච්ඡාව අද අපි අවුරුදු 1600ක් ගත වෙලා ගත කරන කාලෙදී හරි පුදුම මේ ගැඹුරක් ඇති කරලා දීලා තියෙනවා අපි විසින් හරියට සර්වචන්නාංශ ළඟ ඉඳලා අහුවනම් හොඳයි කියලා හිතන ප්‍රශ්න ඒක අනාගාමී උත්මේක අහන ප්‍රශ්නනේ අහලා අහුවට පස්සේ සර්වචන්නාංශේ වාගේම වගේ ඒක ඇත්තටම සරුවචනාංශික වචනෙම සඳහන් කරනවා. ධම්මදින්නා තෙරින්නාංශේ ඒක විචිකින් තමයි සැක කරලා උසාවියකදී හරස් ප්‍රශ්න අහනවා වගේ අහන ප්‍රශ්න වලට බොහෝම ලස්සන බොහෝම කෙටි ඍජු උත්තර සපයන. ඉතින් මේ සාකච්ඡාවේදී අදාපිතිර තියාගත්තේ කතිපනයේ වේදනාති කියලා. විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි වේදනා කෙතෙක්ද නැත්නම් වේදනා જાති කීයක්ද කියන ප්‍රශ්නේ. ඉතින් ඒක අපි අද සාමාන්‍යයෙන් කවුරුත් වගේ අහන ප්‍රශ්නයක් තමයි මොකද අද අපේ ජීන ආර්ථිකය අපේ දේශපාලනය අපේ ජීන සමාජ සේවාව මේ සැප සොයා යන ගමනක් නිසා සීළු දෙනාම සැප වේදනාව පිටිපස්සේ අඹාගෙන යන දාසයෝ වාල්ලු බැලයෝ බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වේදනාව වශයෙන් සැප සොයාගෙන යන මේ ගමනේදී උඟ කෙනෙක් බුද්ධ විඳින්නේ දුක. සැප සොයාගෙන තමයි කටයුතු කරන්නේ. අපි ඒ තරම්ම මනෝඥ නොවන අමනෝඥ කටයුතු කරන නිසා සැප සොයා කරන සෑම කටයුත්තක්ම දුක පිණිස පිටින. ඒ නිසා අපේ සාමාන්‍ය කුදී ජනතාව සැප දුක කියන එක වේදනා වශයෙන් දෙකට බෙදලා දක්වන්න දානවා. ඒක හය අතර තීරණ වයසේ ඉඳලාම වේදනා විශේෂ සැප දුක දෙක අපි දන්නවා. එනමුත් එවැනි පොදු ජන විඥානයේ තියෙන මාත්‍රකාවක් විශාකෝපාසකතුමා ධම්මදින්න තෙරින්නාසයෙන් අහන්නේ මේට වැඩි ගැඹුරකට මේ සාකච්ඡාව මේ අවධානය යොමු කරන්නයි. ඉතින් ඒක නිසා අපි විශාකෝපාසකතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ ඇහුවට වේදනා જાති කීයක්ද කෙතෙක්ද කියලා. එතකොට ධම්මදින්න තෙරින්නාසයේ උත්තරේ වෙන්නේ තිස්සෝකෝද උපවිසාක ආවුසෝ විසාක වේදනා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්කම සුඛා වේදනා එතකොට අර සාමාන්‍ය සම්මුති ලෝකයේ දන්න සැප දුක් වේදනා දෙකට අමතරව තව එකක් ප්‍රශ්නයට උත්තර දෙනකොට පළවෙනියෙන්ම ධම්මදින තෙරිනාසි අතුත් කරනවා සුඛා වේදනා කියලා කියන අපි සාමාන්‍ය භාවිතේ පාවිච්චි කරන සැප සැප විඳීම ඊට පස්සේ දුක්ඛා වේදනා කියලා කියන්නේ දුක් වශයෙන් කරන විඳීම. ඊට අමතරව අදුක්කම සුඛ වේදනා කියලා එකක් ඇතුල් කරනවා. එතකොට සාමාන්‍ය කෙනෙකුට හිතන්න වෙනවා අපි මෙතෙක් කල ජීවිතේ හිතාහිටියේ මේ දුක ප්‍රතික්ෂේප කරලා සැප ලබා ගැනීම සඳහා කරන ප්‍රයත්නකට මේ සම්පූර්ණ ලෝකායත විශ්ය කියලා කියන්නේ. නමුත් අන්තිමට වෙලා තියෙන හැම කෙනාම මැරෙන්නේ දුකේ. කිසිම කෙනෙක් සැප වෙන්දලා සැපසේ මැරිච්ච කෙනෙක් ලෝකේ ඇත්තෙම නැහැ. ඉතින් ඒ නිසා මේ සැප දුක් දෙක අතර මේ ජීවිතයේ ගෙවෙද්දී අදුක්කම සුඛ වේදනාව කියලා જાතියක් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පාවිච්චි කරලා තියෙනවා. ඒගොල්ලෝ දැකගෙන තියෙනවා හරියට දැන් මේ විද්‍යාවේ කියන මේ බ්ලැක් හෝල් එක දැක්කා වගේ. ඉතින් එහෙම එකක් තියෙනවලු අපි දන්නෙත් නෑ. අපි නම් දන්නේ මේ අල්ලන්න පුළුවන් පට වියාපෝ තේජෝ වායෝ විතරයි. එහෙම එක්කුත් තියෙනවා කිව්වා වගේ අමෝතු කුතුහලයක් මේ පළවෙනි උත්තරෙම සපේනවා. නමුත් ඒ වාසනාවට වගේ විසාක උපාසකතුමා මේ එක එකක් පිළිබඳව නැවත පුද්ගලිකව ප්‍රශ්න කරනවා. කතමාපනයේ සුඛ වේදනා. හොඳයි ආර්යවෙනි. ඔය කියන සුඛ වේදනාව කෙතෙක්ද කොහොමද කියලා. එතකොට ආර්ය විවහාරයේ පවතින සුඛ වේදනාව පිළිබඳව අර්ථකථනයක් ඒ ධම්මදිනතේන සඳහන් කරනවා යංකෝ ආවුසෝ කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදිතං අයං උච්චති අයං සුඛා වේදනා ඇවැත්ති මේ කායික වේවා මානසික වේවා සුවය දනවන ඒ වගේම මధుර බව බින්දවන යම් විදීමක් තියෙනවා නම් අපි ඒකට සුඛ වේදනා කියලා කියනවා. ඒ කියන්නේ අර අදුක්කම සුඛ සැප දුක් වේදනාවට අමතරව අදුක්කම සුඛ වේදනා කියන ගැඹුරක් හිතේ තැම්පත් කරන තව දුරට සාකච්ඡාවට අවකන් දුන්නොත් සුඛ වේදනාවෙත් කායික වශයෙන් සහ චෛතසික වශයෙන් තවත් දෙකට කඩලා පෙන්නනවා. ඒක සාමාන්‍යයෙන් ਸਰවචන් වහන්සේගේ වචනෙන් කියනවනම් සුඛ වේදනා සහ සෝමනස්ස වේදනා වශයෙන් දෙකට කඩලා තියෙනවා. සුඛ වේදනා වශයෙන් හඳුන්වන්නේ මෙතන මේ ධම්මදින තෙරින්හන්සේ කායික වශයෙන් පෙන්නන සුඛං සාතං වේදිතං චේතසික වශයෙන් පෙනෙනේ සුඛ සාත නැත්නම් මිහිරි වේදනාවට කියන්නේ සෝමනස්ස වේදනාව කියලා. ඒ සාමාන්‍ය සිංහලෙන් මේ දෙක එකට පාවිච්චි කරන්නේ. නමුත් මේකේ අර්ථ ભેදයක් තියෙනවා. කායික සහ චෛතසික නැත්නම් කයට හා හිතට දැනෙන වේදනා කියලා දෙකක්. ඉතින් ඒ න්‍යාය අනුකූලවම දුක් වේදනා පිළිබඳව කතමා පණයේ දුක් වේදනා කියලා කතා කරනකොට අර වගේම කියනවා යංකෝ ආවුසෝ කායිකං වා චේතසිකං වා දුක්ඛං අසහතං වේදිතං තං දුක්ඛ වේද දුක්ඛං දුක්ඛා වේදනා කිය. කයට හෝ හිතට දැනෙන දුක්ගෙන දෙන අමිහිරි බවගෙන දෙන දෙයක් තියෙනවා නම් ඒකට කියනවා දුක් වේදනාව කියලා. එතකොට අපිට ඒකෙත් තේරුම් ගන්න වෙනවා අපි මේ සාමාන්‍ය මේ කය මුල් කරගෙන ජීවත් වෙන නැත්නම් මේ භෞතික ලෝකයේ ඉස්සර කරන ජීවත් වෙන එකේ උගෝදෙනෙක් හඳුනන්නේ මේ කායික වේදනාව නමුත් බටහිර ලෝකය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අත්තු ගොඩාක් මානසික පීඩාවට ලක් වෙලා මානසික රෝගවල ගත කරන්න ඒවට කියනවා මානසික දුක් කියලා දැන් වාසනාවට හරි අවාසනාවට හරි ලංකාවගේ රටවල් වලට සෑහෙන්න ඔය මානසික රෝගෙ ඉන්න පටන් ගන්නවා ඒවට අපි අසහනයි කියලා කියනවා ඒ වගේම මානසික ආතතිය කියලා කියනවා. ඉතින් ඒ දුක දැන් මානවයා යටපත් කරගෙන ගිහිල්ලා. කායික දුක් වලත් අඩුවක් ඇත්තේ නැහැ. ඒක මේ ස්පිරිතාලේකවත් ඇඳවල් හිස් නැහැ. ඒකම මානසික රෝගවලකවත් ඇඳවල් හිස් නැහැ. එන්නේ එන්නේ ඒව ලොකු කරන්න වෙලා තියෙනවා. ඒ තරම් අපි ශිෂ්ට වෙලා තියෙනවා. ඒ තරම් අපි දියුණු වෙලා තියෙනවා. ඒ දියුණුවේ ප්‍රමාණය තමයි බටහිර ලෝකෙ කියන්නේ ඒ ප්‍රධාන නගරවල තියෙන මානසික රෝහල් වල තියෙන ඇඳවල් ගානේ දියුණුවෙන් තමයි හැඳවල් ගන්න වැඩි වීමෙන් තමයි අපි ඒගොල්ලන්ගේ ජීවනෝ මනින්න පුළුවන් වෙන්නේ. ඔය සෑම සැප වේදනා එන දෙන යටිතල පහසුකම් තාක්ෂණික දියුණු තිබුණාට විශේෂයෙන්ම වැඩි වෙන්නේ පිස්සු ගන්න තමයි. හැම 10ටම එක්කෙනෙක් පිස්සෙක්. ඒ නිසා බටහිර ලෝකෙට කවුරු හරි දරුවෝ එහෙම යවනවා නම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා යවන්න. යවන්න ඉස්සලා පිස්සු තියනවාද ගිහිල්ලා එනකොට පිස්සු තියනවාද කියලා ගේන්නේ හොඳ එක. පිස්සු හොඳ එක ගේන්නේ. ඒ වුණත් අපේ අම්මලාට දාතලට වටනවා මොකද රට එකනේ. රට පිස්සුනේ අලුත් නම් වලින් කතා කරන්නේ. ඉතින් ඒක දැන් කොළඹ පිස්සුවක් වෙලා. හැම කෙනාටම මානසික අසහන. ඉතින් ඒක අපි හිතන්න බටහිර ලෝකේ නවීන නිෂ්පාදනයක් නැත්තම් අලුත් සොයා ගැනීමක් කියලා. නමුත් සර්වඥාන්සේ එදා ඉඳලම දැනගෙන හිටියා. මේ දුක්ඛෝ සැප වේදනාවල කායික පක්ෂය නෙවෙයි වැදගත් වෙන්නේ චේතසික පක්ෂයයි කිය. චේතසික පක්ෂය ඊට වැඩිය ප්‍රාග්. ඊට වැඩිය මූලයි. ඒකෙන් තමයි කායික වේදනා එන්නේ. කායික දේ ඇත්තටම අර චේතසික తත්වයේ ඒ රෝග ලක්ෂණයක් විතරයි. ඉතින් ඒක නිසා අපි භාවනා කරන පිරිසක් එහෙම නැත්නම් සමාධි ප්‍රඥා පැත්තට වැඩ කරන පිරිසක් වෙච්චාම අර කායික පැත්ත නෙවෙයි ගොඩක් වෙලාවට අවධානය යොමු කරන්නේ අපි අවධානය යොමු කරන චේතසික පැත්තට කායික පැත්තට යොමු කිරීම අපි සීල ශික්ෂා වශයෙන් සඳහන් කරනවා. කායික වාචික දුස්චරිතයෙන් වෙන්වීමයි. එතකොට ඊට යට තියෙන තට්ටුව බලන්න චේතසික මට්ටමේ තියෙන සැප දුක් බලන්න අපි අවේදිත සුඛය කියලා මාතෘකාවක් අරගෙන සමත විදර්ශනා භාවනා මාර්ග වලින් ඒක සුව කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ටික මේ තාක්කල් ඒ සාකච්ඡාවෙන් අපිට මතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ විශාක පාසුකට ආනවා ඛතමේ පණයේ අදුක්ඛම සුඛා වේදනා කියලා. ඒකට අදුක්ඛම සුඛ වේදනාව කියන එක අලුත් මාත්‍රකාවක් දැන් අපිට අර සමීකරණයේ හැටියටම න්‍යාය හැටියටම යංකෝ ආවුසෝ කායිකං වා චේතසිකං වා නච්ච සාතං නච්ච අසාතං වේදිතං අයං අදුක්ඛම සුඛා වේදනා කියලා කියනවා. ඒක නච්ච සාතං නච්ච අසාතං කියන වචන ටික සාමාන්‍ය pāli භාෂාවේ සිංහලට එනවම අඩුයි. අර සුඛා දුක්ඛා කියන එක නම් අපි එහෙම සිංහලය පාලියෙන් ණයට ගත්ත නිසා තේරෙනවා මේක මේ ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොතේ සඳහන් කරලා තියෙන්නේ මිහිරිත් නො වූ අමිහිරිත් නො වූ මధుරත් නො වූ අමధుරත් නො වූ යම් වේදනාවක් තියෙනවනම් ඒක අදුක්ඛම සුඛා වේදනා කියලා හඳුන්වනවා කියන්නේ ඉතින් මේක සම්පූර්ණ අලුත් මාතෘකාවක් වෙන විදිහට කියනවා නම් භාවනා ශාස්ත්‍රයේ පවන පමණක් පවතින වචන මාලාවක්. වචන මාලාවකට එක සීමා කරන්නේ නැතුව අපි මේ වගේ බණකින් මේ වගේ භාවනා මධ්‍යස්ථාන පැමිණීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණා කාරණා යම් විදිහට ශක්ති ප්‍රමාණය තමා වශයෙන් තේරුම් ගැනීමේ හැකියාවයි. ඉතින් ඒ විදිහට බලනකොට ශප වේදනා මේකේ කියලා ඉච්ඡර විස්තර වශයෙන් බණී වෙලා ගන්න ඕනේ. ඒක සාමාන්‍ය අදහසින් ගන්න සම්මුති අදහස අපි මෙතෙන්ට ආදේශ කරගන්න පුළුවන්. දුක් වේදනා කියන එකට සම්මුති අදහස ආදේශ කරන්න පුළුවන්. නමුත් අපිට ප්‍රශ්න තියෙන්නේ මේ අදුක්ඛම සුඛ වේදනා කියන එක දැනගන්න. ඉතින් ඒකට ඔය විපස්සනා භාවනා ක්‍රමවල ඍජු ක්‍රම පෙන්ලා දෙන්නේ. නමුත් අනියම් ක්‍රම රාශියක් තියෙනවා. බොහොම සජීවී. ඒ මොකද විපස්සනා භාවනා ක්‍රමවල ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කායානුපස්සනාවට. ඒක මම නැවතත් මතක් කරනවා. විපස්සනා භාවනා ක්‍රමවල ප්‍රථමයෙන් සතිපට්ඨානයේ සඳහන් කරන කායානුපස්සනාවමයි අවධානය යොමු කරන්නේ එතනින්ම පටන් ගන්න ඕනේ රහත් උනන. නිසා වේදනානුපස්සනාවට එච්චරම ඉස්සර ඉස්සරහට කරන්නේ නැහැ. නමුත් මෑත කාලයකදී යම් යම් විපස්සනා භාවනා ක්‍රම ඉදිරිපත් වුණා. කායනුපස්සනා ගැන පොඩ්ඩක් මතක් කරලා තියලා වේදනානුපස්සනා ගැන ගොඩාක් කියලා දෙනවා. එහෙම භාවනා ක්‍රම උන්ටත් විපස්සනා භාවනා ක්‍රම කියලා මේ මෑත යුගයේදී සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව තව බෞසුත් භාවයේ සඳහා සඳහන් කරනවා නම් තවත් සමහර කායනුපස්සනා බොහෝ මොන්ටිසෝරි ඒක බොහොම ලාහමක වැඩ. ඊට වැඩිය හොඳයි වේදනාවන පස්සනාවෙන් පටන් ගන්න එක ඒක උගතුන්ට සහ දක්ෂයන්ගේ වැඩ පිළිලක්. ඊටත් වැඩිය හොඳයි චිත්තානුපස්සනාව කියලා කෙලින්ම චිත්තානුපස්සනාවෙන් පැත ගන්න පිළිසුකුත් තියෙනවා. ඊට අමතරව තාන ක්‍රම වශයෙන් මතුනේ නැතුවට නම් වශයෙන් නැතුනට ධර්මානුපස්සනාවෙන් පටන් ගන්න කට්ටියක් තියෙනවා. නමුත් මේ මම මම ගරු කරනවා මේ මහාශී භාවනා ක්‍රමයට ඒකදී මහාශී සයඩෝ ස්වාමින් වහන්සේ ප්‍රසිද්ධ ප්‍රකාශනයක් කරලා තිබුණා කාටත් පොදුවේ කියලා දෙනකොට කායනුපස්සනාව මුල් කරලා කියලා දෙන්න. ඒකේ යම් මට්ටමට ආවට පස්සේ භාවනා විසින්ම යම් යම් ලක්ෂණ දියුණු ලකුණු පෙන්නයි. ආ ඒකෙන් ගුරුවරයා දැනගන්න දැන් ඉන්නේ භාවනාව මෙයාගේ වේදනානුපස්සනාවට නැගලා දැන් චිත්තානුපස්සනාව දැන් ධම්මානුපස්සනාව කියලා දල වශයෙන් උප අනුමාන කරනවා මිස එහෙම යෝගාවචරය වෙහෙස කරන්න යන්න එපා. මේ දැන් කායන පසන ආවිලා දැන් වේදනාන පසනට වරින් දැන් චිත්තාන පසනට වරින් දැන් ධම්මාන පසනට වරින් මේ එකක් නැහැ. ධර්මයේ විසීම මෙහෙවනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ වේදනානුපස්සනාව පිළිබඳ කොටස් විපස්සනා උගන්වනකොට උගන්වන්නේ මතුවෙන මතුවෙන තාලෙට. නමුත් අපි මේ චුල්ල වේදාල සූත්‍රය ඉස්සරහට ගත්ත නිසා ඒකෙදි මේ විසාකෝපාසකතුමා වේදනාව ගැන කතා කරන නිසා අපිට අර කායනුපස්සනාව පිළිබඳ දැනුමක් තියෙනවය කාණපසනාව පිළිබඳ අත්දැකීමක් තියෙනවය ඒ අත්දැකීම ඇති කෙනෙක් කොහොමද මේ වේදනානුපසනාව ප්‍රශ්න විමසගන්නේ කියලා අර කායනුපසනාව කිතියෙන් සඳහන් කරලා වේදනානුපසනාවට බහිඳ වෙනවා ඒක මම හිතනවා මේ මේ අහගෙන ඉන්න අය තේරුම් ගනී කියලා එහෙම තේරුම් ගත්තොත් මට වෙලා ගන්න පුළුවන් යෝගාවචරයේ කොහොමද මේ අදුක්ඛම සුඛ වේදනාව හඳුනාගන්නේ කොයි තැනකදීද කොයි ආකාරයෙන්ද ඒක වෙනකොට අදුක්කම සුඛ වේදනා මත වෙනකොට යෝගාචරයේ අනිවාර්යයෙන් මේක මේක අදුක්කම සුඛ වේදනා කියලා අවබෝධ කරයිද නැත්නම් එතනදී ගුරුවරයාගේ අත්තුදව්ව අත්තල අවශ්‍යද මේ ප්‍රශ්නේ අහුවොත් කියන්න තියෙන ඒකාන්තයෙන්ම ගුරුවරයාගේ අත්තල අවශ්‍යයි ඒකාන්තයෙන් මේක කලින් බණහලා තියෙන්න ඕනේ ඒකාන්තයෙන්ම යෝගාචරයකට ලෑස්තිලා යන්න ඕනේ ගියේ නැත්නම් මේ කියන අදුක්කම සුඛ වේදනා හරීම මායාකාරයි. හරීම මත් කරවන සුළුයි. ඉතින් ඒක නිසා යෝගාචරය අනන්ත අප්‍රමාණ භාවනා කළත් නොකළත් සම්‍යා දෘෂ්ටික වුණත් මිත්‍යා දෘෂ්ටික වුණත් දවසේ වැඩි වේලාවක් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. ඔව් කවදාකවත් ඒක දකින්නේ ඒ නොදකිනා තාලෙට සැප වේදනා සහ දුක් වේදනා දෙක ගැටලන එක තමයි තණ්හාවෙන් කරන්නේ. තණ්හාව වග බලා ගන්නවා කවදාකවත් යෝගාවචරයට යෝගාවචරය කියන නම අවශ්‍ය නැහැ. පෘ탁ජනයට අදුක්කම සුඛ වේදනා පෙන්වන්න නැතුව ගෙනියන්න. ඒක හරියට මේ සිද්ධාර්ථ කුමාරට ආතර පෙර නිමිති පේන්නේ නැති වෙන්න නගරේ ලස්සනට පැහැදිලි කරලා සුද්ධ කරලා ඒක පුරංගනාවන්ගෙන් සහ පුරවැසියන්ගෙන් පිරිච්ච ලස්සන සුන්දර නගරයක් මවපු සුද්ධෝදන රජුරෝ කරපු සෙල්ලම තමයි. මොකද දැනගෙන හිටියා මේ පුත්‍රයා දැක්කොත් ලිඩික් මාල්ලෙක් මලකට පැවිද්දෙක් පැවිද්දට අතහේ හිත නැමෙන්න ඉඩ තියෙනවා රාජ්‍ය තාන්ත්‍රික හැදෙන්න ඉඩ තියෙනවා ඒක නිසා නගරය හැදුවා අද පිටරට ගියාම පේන තියෙන නගරත් ඔච්චරම තමයි හරිම ලස්සනයි තියෙන හරියක් තියෙන්නේ මිලඟදි මම ඔය ගියාට පස්සේ බුරුමේ හොඳ පැහැදිලි රැංගුන් නගරෙට මෝටර් බයිසිකල් එන්න දෙන්නේ 3 wheelers එන්න දෙන්නේ පුෂ් බයිසිකල් එක තියෙනවා අලුත්ම කාර් ටික තියෙනවා ඉතින් ඒකට ගියාම මම හිතා ගන්න බෑ බොහොම ලස්සනට නගර සකස් කරලා තියෙනවා. ඇතැම්ම 50යි පෙගෝ වලට ගියාම පිරිලා 3 wheelers ඒක හදලා තියෙන motor bicycle එකෙන් එහෙම නැත්නම් 2 wheel tractor engine එක තියලා පොල්ලතුලින් වහපු මඩු අර මඩු වගේ තියෙන මේ ලොරි ඕනේ තරම් තියෙනවා. හැබැයි රැඟුම් වල බෑ. ඇහුවට පස්සේ කිව්වා රැඟුම් නගරයට motor bicycle එකක් ආවොත් පොලිසියෙන් වෙඩි තියෙනවා. ටයරකට වෙඩි තියෙනවා හමුදාවේ. මොකද නගරේ ලස්සනට තියෙනවා. ඒ මොකද මේ නගරය තමයි අපි පිටට එන අයට පෙන්වන දේ. ඒකේ පේන්න බෑ මේ කනතරයක් කනගාටුවක් හරියට බුද්ධෝද රජු කරපු සෙල්ලම තමයි. ඉතින් ඔය සෙල්ලම තමයි තෘෂ්ණාව අපට කරන්නේ. කොච්චර කාලයක් හරි බුදුබණ අහන්න නැතුව හිටියොත් කොච්චර කාලයක් හරි භාවනා කරනකොට මේකට ලෑස්තිලා ගියේ නැත්නම් කොච්චර අදුක්කම සුඛ වේදනා වින්දත් ඒක කදාකත් යෝගාවචරය මේ බුද්ධ ආධෝත්‍රමයන් වහන්සේලා පෙන්ලා දෙන්න හදන අදුක්කම සුඛ වේදනා කියලා තේරුම් ගන්නේ නෑ නෑ නෑ නෑමයි. ඒ නිසා අපිට මේ වගේ ධර්ම දේශනාවක එනතම මේ විසාක උපාසකතුමාගේ වගේ හරියට යොමු කරලා ප්‍රශ්න මේ අහන එකේ ඒගොම ධම්මදින්නා වගේ රහත් මෙහෙණින් අහංස නමක් බොහොම ලස්සනට බුදුහාමුදුරන්ගේ වචනේ පටලවන්න තු දේශනා කරන එකේ තියෙන වටිනාකම ඒ නිසා අපි මින් එහාට බොහොම සාවධානව වුන්කන් දීලා බලමු හිතියදලා බලමු අපි දැනට දන්නවා නම් අවබෝධ කරගෙන තියෙනවා නම් මේ අදුක්කම සුඛ වේදනාව කියන එක අපි ඒකට තවදුරටත් අත්ලක් වෙන විදිහටත් දැන් නැත්නම් අවබෝධ කරගන්න අවශ්‍ය නම් මේ අපිට දැනටම අපේ අහලා පාලා තියෙන අත්දැකීම් වලින් අපි කොහොමද අදුක්කම සුඛ වේදනාව අඳුරගන්නේ කියන එක. මේකෙදි කියන්න තියෙන්නේ මේ තෘෂ්ණාවේ ප්‍රධාන කෘත්‍යය තමයි සැප දුක දෙකෙන් ජීවිතේ පුරවන එක. මේක සැප සුද්ධ සුදු පාට මේක දුක සුද්ධ කළු පාට අතරමැද අලු පාටක් නැති වෙන විදිහට සැප දුක දෙක ගැටලන එක තමයි තෘෂ්ණාවේ ප්‍රධාන කෘත්‍යය. ඒ නිසා අපි තෘෂ්ණාවට දාසකම් කරන තාක්කල්, වාල්කම් කරන තාක්කල්, බත් බැලකම් කරන තාක්කල් අපේ ජීවිත කතාව සැප දුක කියන වචන දෙක විස්තර කරන්න පුළුවන්. නමුත් තෘෂ්ණාව අල්ලගන්න උත්සාහ කළොත් තෘෂ්ණාව තමයි මේ සංසාරේ බඳින කියලා දැනගත්තොත් ඒ කෙනාට මූලික වශයෙන් අවශ්‍ය වෙනවා මේ මේ අතරමැද සැපේ සිට දුකට මාරු වෙනකොට දුකේ සිට සැපට මාරු වෙනකොට ඒක කල්සුදු ભેදයක් වෙන්නේ නැහැ. අතරමැද කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස දැක දැන්න ගන්නා සුළු ඔබ භාවනා කරනකොට අපි කියන සතිය පිටවනවා කියලා. එහෙම නැත්තම් කියන්න පුළුවන් සතිය කියන චෛතසිකයට පමණයි සැපක සිට දුකට මාරු වෙනකොට හිත කලබල කරගන්න නැතුව ආ මේ සැපය දුකට විපරිණාමයටපත් උනා. මේක එක චිත්තක්ෂණයක වැඩක් නෙමෙයි චිත්තක්ෂණ රාශියක වැඩක්. මේ චිත්තක්ෂණ එකින් එකින් කඩලා ඒවට අපි කියන ක්ෂණ සම්පත්තිය කියලා. මේ සැප වේදනාව මේක කවදාකවත් දුක් වේදනාවක් වඩපත් වෙන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාවටපත් නොවිය. මේක හරියට අර පරණ තුන ලොරි ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න ඉස්සලා නියුට්‍රල් එකට දාලා ක්ලච් කරලා නියුට්‍රල් කරලා ටිකක් දුවලා ආයෙ සෙකන්ඩ් එකට දාන්න. බරවාහන වල තිබුණු ක්‍රමයක් තමයි ඒක දැන් නම් තියෙන ඔටෝමැටික් ක්ලච්. ඒක පාරටම එකේ ඉඳලා දෙකට වැටෙනවා. නමුත් ඉස්සර තිබුණ ලොරි වල කවදාකවත් ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න බෑ. දැම්මොත් ගියර් එක ඇමිනෙනවා. ඉතින් ෆස්ට් එකෙන් කඩලා නියුට්‍රල් කරලා වාහනේ දුවලා පොඩ්ඩක් හරි සෙකන්ඩ් එකට දාන්න. දැන් උනත් වාහනයක මතක තියාගන්න ෆෝවර්ඩ් ගියර් එකේ ඉඳලා බෑක්වර්ඩ් ගියර් එකට දානකොට ක්ලච් එකේ තියන්න. ඒක නැත්තම් එන්ජින් බොක්ස් එක කඩලා බිම වැටෙනවා. ඒ නිසා ඉස්සරහට යනවා නම් පස්සට යන්න ඉස්සෙල්ලා ඒක පාරට කරන්න බෑ. නතර කරලා පස්සට ගන්නවා. ආන්නේ වගේ අපේ චිත්ත වේදියක් හොඳ සූක්ෂම විග්‍රහ කරලා බලුවොත් සුඛ වේදනාගෙනලා දුක් වේදනාට යන්න ඉස්සර වෙලා අනිවාර්යයෙන්ම අදුක්කම සුඛ වේදනා කියන නියුට්‍රල් එකට වැටෙනවා. නමුත් තෘෂ්ණාව හරීම අකමැති එක පේනවට තෘෂ්ණාව එක පෙන්වන්නේ අපිට මහා කාලකන්ණි කම්මැලි නීරස නිටිමත එපා කරන සුළු බය කරන සුළු පාළු ගතියක් වගේ. ඒ නිසා යම් ආකාරයකට අපේ හිතේ අදුක්කම සුඛ වේදනාට යනවා දැක්කොත් අපිට ඈනුම් යන්න පටන් ගන්නවා. අපේ හිත නිදි කියලා වැටෙනවා භාවනාවෙන්. අපි හිතට පල කල්පනා වෙනවා මම පාළුයි වගේ කියලා කොටිම මගේ වචන ඇත්තන මුස්පේන්තු ගතියක් වෙනවා. කැමැතිම නෑ මේ භාවනාවේ දැදගත් දැනගත යුතු තැනකට ආවයි කියලා පින්නන්න දෙන්නෙම නෑ. ඒකට අපි චුට්ටකින් එනවා ඒක වෙන්නේ මේ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ මහසි භාවනා ක්‍රමයේ තියෙන ක්‍රමයක් තමයි අපි භාවනාවේදී වේවා ඉඳගෙන නැත්නම් සක්මන් කරනකොට වේවා නැත්නම් ඉදිනදා ජීවිතේ හෝ වේවා අපි කටයුත්තක් කරනකොට අපේ හිත හැම වෙලාවෙම ඒ අත්දැකීම හීන ප්‍රනීත කියන දෙකට දා ගන්නවා. සාත අසාත කියන දෙකට දා ගන්නවා. එහෙම නැත්නම් මේ ආනාපාන සති භාවනම් භික්කවේ භාවිතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච කියලා සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා ආනාපාන සති බොහෝම ලස්සනට යනවනම් ශාන්තයි ප්‍රණීතයි කියන්නේ සබ. ඉතින් අපිට නිසා ශාන්ත අශාන්ත භාවයේ සාත අසාත භාවයේ මధుර අමధుර භාවයේ හීන ප්‍රණීත භාවයේ කියන එක හැම චිත්තක්ෂණයකම වර්ණ ගැනීමලා තියෙනවා. නිසා මහසීසාරෝ කරුණාවෙන් ආරාධනා කරනවා යෝගාවචරයෙන් විශේෂයෙන් පළවෙනි දෙවෙනි දවසේ නෙවෙයි තුන් හතර වෙනි පස්වෙනි දවසට යනකොට තමන් රූපයක් දැකපු ගමන් දකින්න බවත් ඇහි සිද්ධ වෙන බවත් දැනගන්න පුළුවන් නම් බොහොම උත්කෘෂ්ටයි. ඒ වගේම මේක දැකීම මනාපටද වැටෙන්නේ අමනාපටද වැටෙන්නේ කියන එක පුළුවන් තරම් දැක ගන්න නැත්නම් ඒක ලේබල් කරන්න. රූපයක් දකිනකොටම චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං මෙන්න මේ මනාපම් නාප දෙක දකින්න සද්දයක් අහනකොට ගඳක් බලනකොට රසක් බලනකොට පහසක් විඳිනකොට කොටිම කියනවා ආශ්වාසයක් කරනකොට ප්‍රශ්වාසයක් කරනකොට පිම්බීමක් කරනකොට හැකිලීමක් කරනකොට වම තියෙනකොට දකුණ තියෙනකොට මේ ලැබෙන අත්දැකීම ප්‍රියද අප්‍රියද මනාපද අමනාපද මధుරද අමధుරද ශාන්තද කලබිලි සහිතද කියලා ඒ වර්ණ ගන්නන ප්‍රදේශයේ හැම වෙලාවෙම දැක දැක දන දන කරන්නේ කියලා. අපි හිතමු යම් යෝගාවචරයක් එක පැයක් උත්සාහ කරයි කියලා ඉඳගෙන ඉන්න එක විතරක්. ඔය ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන හිටියට ආනාපාන මෙහිට හිටින්නේ නැහෙනි. සද්දයක් ඇහෙනවා. ඇහෙනවත් එක්කම මේ සද්දය ප්‍රශ්නයක් වෙන්නේ එක්ක ඒක ප්‍රියනම් හෝ අප්‍රියනම් තමයි. ප්‍රිය නම් ඒ සත්‍ය දිගේ යනවා. මේ ආශාවල් හොඳ ගායකයාගේ සද්දයක් ඇහෙන කාලෙකින් මේ සින්දුව වුණේ හොඳට රෙකෝඩ් කරලා තිනවා. හොඳට රිසොලූෂන් හොඳයි කියලා ඉතින් අහගෙන ඉන්නව භාවනා කරන බව මතක ගන්න. එහෙම නැත්නම් කවුරු හරි කහිනව දොරක් වහනවනම් ඉතින් අනේ මෙච්චර භාවනා මධ්‍යස්ථානකට ඇවිල්ලා මේ මිනිස්සයා කරන වැඩේ බලමු කොච්චරක් භාවනා කරද්දිද මේ වැඩේ කරන්නේ මෙහෙම කෙනෙක් කෙලවන්න මේ සංවිධානයේට තේරෙන්නේ නැද්ද මහා මල කරදරයක් නේද කියලා ඒ සත්‍ය පිළිබඳ අවනාවේ පහල කරනවා ඒ නිසා යෝගාවචරයයේ මතුවෙන සද්දයක් පාසා මනාපමනාප දෙක කයට දැනෙන වේදනාවක් පාසා මේක සැප දෙන දෙනවා මේක දුක් දෙන දෙනවා කියලා මේ මනාපමනාප දෙක හිතවිල්ලක් වෙන වාරයක් පාසා ඒ හිතවිල්ල මනාපමනාප දෙක ආශ්වාසය ප්‍රශ්වාසය කරන වාරයක් පාසා ඒකට තියෙන මනාපමනාප දෙක කල්පනා කරලා බැලුවොත් මේ මනාප මල්ලට මනාප හිත චිත්තක්ෂණ දාලා අමනාප මල්ලට අමනාප චිත්තක්ෂණ දැම්මොත් යෝගාචරයට 105ක්වත් විස්තර කරන්න හම්බ වෙන එකක් නැහැ 90 ගාණක් තියෙන්නේ සැපත් නැති දුකත් නැති මල්ලට දාගන්න බැරි චිත්තක්ෂණ වගේ. ඉතින් ඉතින්දී යෝගාචරය ගුරුවරයන් අහන්නේ ඒකට මම මොකද කරන්නේ කියලා. ඒ මොකද ඒක අවුල් කරන චිත්තක්ෂණය. ඒක සැපට වැටෙන්නෙත් නැහැ දුකට වැටෙන්නෙත් නැහැ. මේ වෙලාවේදී එල්ලෙ වෙන්නන්නේ. හිත උන්මත් කරනවා. කම්මැලි කරනවා. නිදිමත කරනවා. එපා කරනවා. මත් කරවනවා තණ්හාවට රස නැහැ. ඕජාව නැහැ. තණ්හාවට අවශ්‍ය කරන්නා වූ ඒ ආහාර නැහැ. ඒ නිසා තණ්හාව විඥානයේ සම්පූර්ණ අවුල් කරවලා යෝගාවචරයට කරගන්න දේ දන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ මජ්ජේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් රෝමි මහපුරුෂෝති සෝද සිබ්බනි මච්චකා කියන. යම් කිසි කෙනෙක් මේ අන්තරික දැනගෙන මැද හඳුනාගෙන මැදෙත් නාලා නෑලි නොගැලී ගත කරොත් මම ඒ පුද්ගලයාට මහා පුරුෂයයි කියනවා කියලා. ඒ නිසා මේ වේදනාවල සැප වේදනා සැප වේදනා වශයෙන් දැක ගැනීම ඒකාන්තයක්. දුක් වේදනා දුකාංශය වශයෙන් දැන ගැනීම ඒකාන්තයක්. මේ අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනා කියලා දැන ගැනීම තමයි මධ්‍යම ප්‍රතිපදාව. නමුත් අපේ හිත අද ඔක්කොම සුඛ වේදනාට යහන කොට්ටම කම්මැලි වෙනවා. ඇහනුම් අරිනවා. බිල්ල කඩා වැටෙනවා. නිදිමත වෙනවා. කම්මැලි වෙනවා. සැක උපදවනවා. මයි බහනා ඉස්සරහට යනද පස්සට යනද කියලා සද්ධාව කැඩෙනවා. ආන් මේ වෙලාවේදී මේ සියලු කටයුතු කරලා දෙන්නේ අවිද්‍යාව. ඒ සියලු කටයුතු වලට කෙලස් කියලා කියනවා. ඒ කෙලස් ඒ මතුවෙන වෙලාවේදී ඒ කෙලස් වලින් ගැලවෙන්න නම් පිට සකස් කරගන්න නම් මේ වෙච්ච දේ වෙච්ච හැටියෙන් කමඨහං සුද්ධ කරනකොට කියවුවොත් දක්ෂ ගුරුවරයෙකුට වැඩි කල් යන්නේ නැහැ පෙත කියලා දෙන්නේ. නමුත් මේකේ තියෙන මේ අවාසනාවන්ත සිද්ධිය මොකද්ද? මේවා කවදාකවත් වාර්තා කරන්නේ වාර්තා කරුවාම මේ පුද්ගලයාට ආත්ම නිෂේධනයක් වෙනවා. තමන් නිකමෙක් බාටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරය බලාගෙන කවදා හෝ භාවනාදී සුඛ වේදනාවෙ ඉන්නේ කවද්ද? ප්‍රීතිචෛතසිකේ ඉන්නේ කවද්ද? සුඛචෛතසිකේ ඉන්නේ කවද්ද? උහෙලින් යන්න පුළුවන් වෙන්නේ කවද්ද? දිබ්බ චක්ක පහළ වෙන්නේ කවද්ද? දිබ්බ සෝත පහළ වෙන්නේ කවද්ද කියලා කට අරගෙන භාවනා කරනවා. නමුත් සර්වඥයන් සඳහන් කරන එක තද්ද අන්තගාමයක්. ඒක පහළ වුණත් යෝගාවචරය අමාරු වැඩේනවා. මොකද ඒකට ආශාවෙ බැඳෙනවා. කවදා හෝ ආශාවට බැඳෙන්නේ නැති මේ අදුක්කම සුඛ වේදනා පහළ වෙලා මට මේ භාවනා කරන යනකොට මාමිනගේ පාළු තැනක්, නීරස තැනක්, කම්මැලි තැනක්, නිදිමත වගේ ගතියක්, අතිරණ අවස්ථාවක්, බය එළවන සුළු අවස්ථාවක්, අසරණ වුණා වගේ රැහෙන් තල්ලු කෙරුවා වගේ අවස්ථාවක් ආවයි කියලා ඒක ආඩම්බරයෙන් කමඨහන් වார்த்தාවට දෙන්න පුළුවන් නම් ඒ මනුස්සයා භාගයක් නිවන් දැකලා කියලා මම කියනවා. ඉතින්ද ගිහිල්ලා මේ වෙච්ච සිද්ධිය වෙච්ච වශයෙන් දකින්න එක එකක්. පළවෙනි දේ තමයි දකින්න එක. ඒකට අපි මේ බණවලින් මම මතු කරන්නේ. ඒ දැක්කටමදී දැකලා ඒක හරි ලස්සනට ධාතුන් වහන්සේ නමක් කරන කරුණුක තැම්පත් කළා ඉහළ තැනක තැම්පත් කළා ආලෝකයක් දෙන්නා වගේ මේ අදුක්කම සුඛ වේදනාවේ අත්දැකීම කමඨාන් සුද්ධ කරනට සුද්ධ වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒ මනසා සම්පූර්ණ අවිද්‍යාවට සම්පූර්ණ මාර බලවේග සියල්ලටම වැඩි බලවත් තෙදවත් පෞරුෂත්වයක් ඇති කරන තියෙනවා සතිය සති බලයක් පාඩපත් වෙලා තියෙනවා වීරිය පග්ගහිත වීරියක් පාඩපත් වෙලා තියෙනවා සද්ධාව ඕකප්පන සද්ධාහක් පාඩපත් වෙලා තියෙනවා නමුත් වෙලා තියෙන අපේ සම්මත ක්‍රමයේ හැටියට මේක භාවනාවේ වැරද්දක් විදිහට ගණන් ගන්න. මේක භාවනාවේ කැඩිල්ලක් විදිහට ගණන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරය බැරිම දවසක තමයි ඒක වාර්තා කරන්නේ. එතකම්ම කරන්නේ ඒක වාර්තා කරන්න වෙනවා නම් කමඨහන් සුද්ධ කරන්න යන්නෙත් නැහැ. අනේ මොනවා කියන්නද කියලා හරි කම්මැලි භාවනා කරලා වැඩක් නැහැ කියලා කියනවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා කමඨාන් සූත්‍ර ගන්න යනවයි කියලා කියන්නේ දත් දොස්තර ගාවට යන්න කියලා පොලිමේ ඉන්නකොට වගේ කියලා. ඊගාට කතා කරලා පස්සේ කට අරගෙන දැන් විටිනවා ඉන්ජෙක්ෂන් ගහනවා ඒ නිසා පොලිමේ හිටියට පුදුම බයකින් ඉන්නේ ඇත්ත කියන්නේ. මෙන්න මේ මේ තියෙන අපේ චාටුව නිසා අපේ තියෙන මේ මායාකාරී ස්වරූපේ නිසා ප්‍රධාන වශයෙන්ම ලාභ ලබන්නේ මායාව. ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මහර බලවේග. අපි සැප සොයා දුවනවා. මේ වෙනුවට බැරිද ඉරියව්ව පොඩ්ඩක් මාරු කරලා සැපක් ලබා ගන්න. මේ වෙනුවට පිම්බීම හැකිලිම කරන වෙනුවට ආනාපානය කරලා බැරිද සැපක් ලබා ගන්න. නැත්නම් ආනාපානය වෙනුවට පිම්බීම හැකිලිම කරලා බැරිද මේ ඉඳගෙන ඉන්න ටිකක් සක්මන් කරලා මේක බැරිද කියලා අපි කොහොම හරි අර සැප දුක දෙක අසරණ කරලා අදුක්කම සුඛ වේදනා දක්වා භාවනාවෙන් ධර්මානුකූලව ගෙනියන ගමනට අපේ සියලු ශක්තියින් යොදලා බාධා කරන එක තමයි යෝගාවචරය කරන්නේ. එතකන් ඒ කරන වැරද්ද 150 ගුරුවරයා ඇතේ තියෙනවා කියලා මහසි ක්‍රමයේ කියනවා. ඒක හරියට කියලා දුන්නේ නැතුව. මොකද යෝගාචරය කියලා කියන්නේ සාමාන්‍ය ගමේ ඉඳලා ආපු මිනිස්සෙක්. ඒ මනුස්සයා සැපද වෙන ගමනට තමයි උන්දගේ අම්මලා තාත්තලා ගුරුවරු සේරම උදව් කරලා තියෙන්නේ. ඌ කට්ට මේ කට්ට වෙට්ට විත්තල කෛරාටික් කරලා යවන්නේ වාහන මැදත්තාන්න එනකොට. ඉතින් ඌ ඉඳගෙනත් බලාපොරොත්තු වෙන්නේ සැප. ඉතින් මේ වාහන මැදත්තාන්න දෙන අර කොහොමදයි කියනවා මේකේ මේ පහසුකම නැහැ අරකේ තියනවා කියලා හැම තැනම ඇවිද ඇවිද ඉන්නවා. හැබැයි કોઈ භාවනා මැදත්තාන්න ගියත් ඔය අදුක්කම සුඛ වේදනාව එනවා. ඒකේ එක්ක ගුරුවරයා කියලා දෙන්නේ එහෙම නැත්නම් ඊයේ ගුරු මේ කියන දෙනකොට බණ අහනකොට සාවධානව අහන්නේ නැහැ. එහෙනම් ගමඩාන් සුද්ධ කරන මේක කියමන ලොකු ධර්ම ශක්තියක් මේකේ තියෙන්නේ. මේක මේ ආර්යයන් වහන්සේලා ඉදිරිපත් කරපු රහස් ක්‍රමයකින් මේක ඉදිරිපත් කරන්න තියෙන කියලා මාය පරාජය කරමින් ශක්තිය වැඩි කරමින් සද්ධා වැඩි කරමින් මේක ඉදිරිපත් වෙච්ච දවසේ හිතෙන හුඟක් කරාට ගුරුවරයා බැනලා එලවයි කියලා නෑ ගුරුවරයා හරියටම අල්ලනවා මංස ඇත්ත ඇති ඇති කියන්න පුළුවන් ඉතින් මේ මේ සූත් මේ දේශනාව තව ටිකක් ඉස්සරහට ගියාම මේකම තමයි හොඳම සූත්‍රය මේ චුල්ල වේදාල සූත්‍රය තමයි හොඳම සූත්‍රය. ওই කාරණා ටික බුදුරජාණන්සේ කිසිම තැනක උච්චර විස්තර කරලා නැහැ. ඕනම කෙනෙක් වේදනාව ගැන බණ කියනකොට බලන්න චුල්ල වේදාල සූත්‍රය තමයි උද්දුත කරන්නේ. අනිත් වගේ ඒකට සමාන්තරව ගමන් කරනවා. නමුත් ਸਰවඥන්සේ මජ්ජේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති කියන එකට ඒ කාලේ රහතන් වහන්සේලා 6 නමක් ධර්ම සාකච්ඡාවක් කරනකොට අර්ථකථන හයක් දීලා තියෙනවා. එක රහතන් වහන්සේ නමක් කියලා තියෙනවා අන්ත දෙක කියලා කියන්නේ සැප වේදනා සහ දුක් වේදනාව මධ්‍ය කියලා කියන්නේ අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාවට හේත යන්න දෙන්නේ නැතුව සැප දුක දෙක ගැටලන එක තමයි තෘෂ්ණාව කරන්නේ මේ ගිතුම් කාර්ය කරන්නේ සිබ්බනී කියලා කියන්නේ මහුම් කාර්ය මේ මහුම් කාර්ය කරන්නේ සැපෙන් දුකට දුකෙන් සැපට ගෙනියනවා අතරමැදි වෙන අදුක්කම සුඛේ පන්නනවා ඒක අපහසුකටපත් කරනවා, නිදිමතටපත් කරනවා, කම්මැලි කරනවා, බය කරනවා, නීරස කරනවා, එපා කරනවා. ඉතින් සැපේ ඉන්නකොට දුක වෙනවා. දුකේ ඉන්නකොට සැප වෙනවා. ආන්න මේ දේ දැනගෙනත් මේ අදුක්කම සුඛ වේදනා මම දැන් දන්නවා මෙතන ඉන්න කවුරක්වත් දන්නේ නැහැ මම විතරයි දන්නේ කියලා යම් කිසි කෙනෙක්ගේ අදුක්කම සුඛ වේදනාව දැන ගැනීම පිළිසසව හෝ තණ්හාවක් ඇති කරොත් උන්දටත් නිවන් ලබන්න බෑ අදුක්කම සුඛ වේදනාවක් දැනගෙන ඒත් නොඇලී වෙන විදිහට කියනවා නම් සැපටත් දුකටත් අදුක්කම සුඛයටත් තුනටම සමසිතින් උපේක්ෂා සිතින් මදහත් සිතින් මොන දෙන්න පුළුවන් වෙච්ච දවසේ rahat වෙනවා. ප්‍රශ්නේ වෙන්නේ අපි සැප දුක් දෙක නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාව. අපි කවදා හෝ මේ අදුක්කම සුඛ වේදනා දැනගන්න ඕන කියලා අපි යම් දවසක අදුක්කම සුඛ වේදනා දැනගත්තොත් ඒකත් හේතු කරගන්නවා අනුන් දන්නේ මම දන්නවා කියන මාන්නයක් ඇති කරගන්නවා. ඒකත් හේතු කරගන්නවා ඒකට තණ්හා කරන්නේ. ඒකල එදෙනවා අපේ ගුරුන් වහන්සේ විතර අපට කියලා දුන්නේ මෙතන තමයි නියම බණ තියෙන්නේ. මමත් පොරක් කියලා හිතා ගන්න. මොකද මම අදුක්කම සුඛ වේදනා දන්න නිසා. තණ්හාමාන දිට්ඨි තුනම අදුක්කම සුඛ වේදනා නිසා හට ගන්න පුළුවන්. බුදුරජාණන්සේ කොච්චර සියුම්ද කියනවනම් උභවන්තේ විදිත්වාන සැප දුක් දෙක දැනගෙන මජ්ජේමන්තාන ලිප්පති මැද තියෙන අදුක්කම සුඛේ නොඇලි සීතියොත් උන්දට මම කියනවා මහා පුරුෂයයි කියලා එයාට බෑ ඒ පුරුෂයාට තණ්හාවට ගැටලන්න බෑ. එයා තණ්හාවෙන් මිදුණා. ඉතින් ඒක නිසා අපි මේ සැප විතරක් හොයාගෙන යන මේ පෘථග්ජන ලෝකේ ගත කරනවා කියලා කියන්නේ ඇස් තුනක් තියෙන තොන මිනිහාගේ එක හැකින් බලනවා. පොට්ටහක් තියෙන කන මේ එක පොට්ට කන ගොනෙක් වගේ. ඉතින් ඒ ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. සැප හොයාගෙන යන ගමනක. නමුත් අභාග්‍යයට හෝ අභාග්‍යයකට සැප වෙන හැම එකාම දුකට වැටුනේ. ඒක ඉතින් හොඳට ඕනේ සාහිත්‍ය පොතක් කියලා බලන්න ලෝකේ බලන්න චිත්‍රපටි වලින් ශෝකාන්ත චිත්‍රපටි සහ දුක්ඛාන්ත ශෝක සුඛාන්ත සහ දුක්ඛාන්ත චිත්‍රපටි ගත්තොත් දුක්ඛාන්ත චිත්‍රපටි වැඩි. ලෝකේ සින්දු යහඬ සැප දනවන සින්දු සහ දුක් දනවන සින්දු ගත්තොත් දුක් ගැනවන සින්දු වැඩි. බුදුරජාණන්සේ දේශනා කර තිනවා ගායනයක් කියන්නේ මහණෙනි ඇඬිල්ලක් කියලා. අපි ගායනා කරලා කියන්නේ බන්ද ප්‍රේමී තරං හෙළු කඳුළු මහා සාගරේ සාමානයි අපි හංගා. බඳින්නේ නම් ප්‍රේමී තමයි. නමුත් බිඳු කඳුළු මහා සාගරේ සමානයි. මිනි ගම්මේ රේඩියෝ කියන සින්දු. කොච්චර සැප හොයාගෙන ගිය මිනිස්සෙක් වුණත් බතාගෙන වළඳලා තියෙන දුක්. ඉතින් බුදුරජාණන් කියනවා මේ දෙකේ ඉන්න තාක්කල් තිරිසන් භව ඉක්මවන්නේ නැහැ. මේක තමයි තිරසන අයින තැන. මිනිස්යාට තියෙන විශේෂ ඥානයක්. පරිණාමයේ උස්සස් ජීවන තත්ත්වයක් තියෙනවා. මේ දෙකම තට්ටු මාරු වෙනකොට. සැපෙන් දුකට මාරු වෙනකොට දුකෙන් සැපට මාරු වෙනකොට ඔය දෙක මැද තියෙන අදුක්කම සික කියලා එකක් හොඳට භාවනා කරපු දවසක හොඳට සුත චින්තාමය ඥාන යොදපු දවසක හොඳට සුතමේ ඥාන යොදපු දවසක තේරෙයි අපි දවසක් ගත කරනකොට විඳින සැප දුක් දෙක කාලයෙන් 105ක්වත් විස්තර කරන්නේ. 95ක් වෙලාව අපි ඉන්නේ අදුක්කම සුඛේ. අපි ඒකට කියන්නේ පාළුයි කියලා. අපි ඒකට කියන්නේ කම්මැලි කියලා. ඔහේ නිකන් ඉන්නවට කම්මැලි කමට අපි චිත්‍රපටියක් බලනවා. පත්‍රයක් කියවනවා. රේඩියෝ එක පොඩ්ඩක් දාගන්නවා. ඒ මොකද පාළුයි. නමුත් ඒ ඒ පාලුකමේ තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒකටයි බුදුහාමුදුරු උත්තම වචනයක් පාවිච්චි කරේ උද්දකලාව කියලා. උන්වහන්සේ ඒකටයි පාවිච්චි කරේ විවේකයේ කියලා. උන්වහන්සේ ඒකටයි පාවිච්චි කරේ විශ්‍රාමයේ කියලා ගත්තොත් සාමාන්‍ය රසකාමී ලෝකෝලෝකයට රසකාමී පුත්තිලට වෙන්නේ මේක මහා කාලකන්නිකමක් වගේ. මහා මූසල ගතියක් තමයි පේන්නේ මේ පාළුවේ. නමුත් මේ පාළුවේට තමයි පෘථග්ජනය කියන පාළුව නෙවෙයි. ඒ පාළුවට තමයි බුදුසසුනේ උද්දකලාව කියලා කිව්වේ. ඒකටයි මේ අරඤ්‍යගත වෙන්න කියලා කියන්නේ. ඒකටයි මේ රුක්කමූලගත වෙන්න කියලා කියන්නේ. ඒකටයි මේ ශූන්‍යාගාරගත වෙන්න කියලා කියන්නේ. ඒකටයිල විශාල ව්‍යාපාර ක්‍රමෙන් තමයි දේවල් වල ඉදිලා ඉන්න එක නෙවෙයි. ඉතින් ඒකට ගියාට ඒක හඳුනා ගන්න බැරි නෑ. මැනිකකට පය වැදිච්ච පොට්ටයට මේක මැනිකක් කියලා දන්නේ නැත්තම් ආන් මේ වගේ තත්ත්වයක් නිසා මේ විසාක උපාසකතුමා හරියට මෙහෙවනවා ධම්මදින්නාව වේදනා කියන්නේ මොනවද? තුනයි. ඒ තුනේ එක එකක් මට විස්තර කරලා දෙන්න කියලා. එතකොට මේක අපි ඉගෙන ගන්න වශයෙන් සූත්‍රමය වශයෙන් තියෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව කායිකං වා වේචිතසිකං වා අසා නේව සාතං න අසාතං වෙන විදියකට මේක කියන්න පුළුවන් වචනයට නගන්න බැරි අත්දැකීමක් සැප පිළිබඳ ලියවිච්ච කතා ඕන තරම් නව කතාවල තියෙනවා සැප පිළිබඳව කතා කරනවා සැප දෙන්නම් කියන කොන්ත්‍රාත්කාරය ලෝකේ හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකකම ඉන්නවා. නමුත් අන්තිමට ලැබෙන්නේ දුක නිසා ඒ පිළිබඳ වචන ඕන තරම් තියෙනවා. අදුක්කම සුඛේ වචන ඉන්න ගන්න බෑ. මොකද ඒක තණ්හාවට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යාකරණ කිසි එකක අදුක්කම සුඛ වේදනාව ගැන කතා කරන්නේ. ඒක අත්දැකීමක්. ඒක ලබන්න පුළුවන් එකම එක මානික විතරයි මම දැන් මෙතන. අදුක්කම සුඛ වේදනාව අසවලාගේක මට විඳින්න බෑ. අතන තියෙන එකක් මට විඳින්න බෑ. ඊයේ වෙච්ච එකක් අත විඳින්න බෑ. අදුක්කම සුඛ වේදනා තියෙනවා නම් අත්‍යන්තයෙන්ම වර්තමානයි. නමුත් වර්තමානයේ තමයි අපේ හිත කවදාකවත් හිටින්නේ නැත්තේ. සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා. ඉදිකට්ටක් එලින් අතට හිටවලා අබහුරක් වක් කරන්න කියලා උඩ. කවදද ඒක අබෑටයක් කෙලින් කරපු ඉදිකට්ට උඩ සමබර වෙන්නේ. වැලියට අහුරක් අතුල්ලන්නේ කියලා තියෙනවා. කෙලින් කරපු ඉදිකට්ට අකුරට කවදද කියලා අහනවා. එක වැලි කැටයක් කරේ අර කෙලින් කරපු ඉදි කට්ට උඩ හිටින්නේ කවදාකවත් නැහැ. ඒකට උත්සාහ කරනවා කියන්නේ. උත්සාහ කරන හිටියත් ඒක නිකන් දුවන ආශ්‍රයකට අලුපුරු ගෙඩියක් තියෙනවා වගේ කියලා අටුවාචාර්ය මහත්තයා කතා කරනවා. ඒ නිසා චිත්තක්ෂණ දෙකක් එක දිගට සතියෙන් ඉන්න පුළුවන් නම් එහෙනම් ඒ මනුස්සයා ත්‍රි හේතුක ප්‍රතිසන්දී. ඒ මනුස්සයා දසපාරමිතා පිළිලා. නමුත් අපි උත්සාහ කරන්නේ නැත්නම් කොහොමද දන්නේ? අපි චිත්තක්ෂණ දෙකක් විනාඩි දෙකක් තප්පර දෙකක් සතියකින් ඉන්න පුළුවන් කියලා. සතියක හිටියොත් දැනෙන වේදනාව හරි මොස්පේන්තුයි. මේක තව පැත්තකින් මම විස්තර කරන්න උත්සාහ කළොත් අපි හිතමු යම් කිසි යෝගාවචරයක් දැන් අපේ පල්ලා භාවනා වැඩමුළුවේ අපි 9 10 11 12 දවස් ගත කරලා තියෙනවා. ඒ ගත කරන කාලේ මුලින්ම උපදේශයක් දෙනවා හොඳට පట్టරව වාඩි වෙලා. සහැල්ලි ලිහිච්ච ස්වරූපෙන් කය තියාගෙන අන්නේ සහැල්ලුවට හිත යොදාගෙන ඉන්නේ කියලා. කියන්නේ වර්තමානයේ මම දැන් මෙතන ඉන්නවයි කිය. බලන්න කියනවා එහෙම ඉන්නකොට ප්‍රධාන වශයෙන් හිතවිල්ලකින් වේදනාවකින් සද්දකින් බාධාවක් නැතුව මේ ඉන්න චිත්තක්ෂණයේ සැප විඳින ඉන්න චිත්තක්ෂණයේ සමාදන් වෙන ඉන්න චිත්තක්ෂණයේ මහා 탁විත රජ කෙනෙකුගේ මිනිඔටුනේ තියෙන මිනිකොණ්ඩලක් වාගේ සලකන මොහොතක් එනවද කියලා. ඉතින් එහෙම එන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ජීවිතය හම්බෙච්ච බොහොම වටිනා චිත්තක්ෂණයක්. අන්න එහෙම ඉන්නකොට බුදුසජනාචි සඳහන් කරලා තියෙනවා. එහෙම ඉන්නකොට ශරීරයේ ඇතුළට තන හිත යොදන්නේ. මේක සංධාරේ පුරාවට බාහිර රූප සද්ද ගන්ධ රස සිදුවක හිත ඉස්ලාම දාට ඇතුළට යනවා. ඊට පස්සේ කියනවා දැන් ඊටාම ගෞරවයෙන් ඊටාම කරුණාවේ මෛත්‍රියෙන් මේ යන්ත්‍රය ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා බලන්න කියලා. අපි මෙතෙක් කල අරයාගේ උස දිග පළල මිමි නම් රංගන බල බල හිටපු එකේ ඇතුළතට දාලා අන්තරාවර්තී වෙලා බැලුවොත් බුදුරජාණන්සේ පුංචි යෝජනාවක් කරනවා හුස්ම ටික තමයි පේන්නේ කියලා. ඇතුළට හැරුණා නම් හුස්ම කියන්නේ වායෝ පොට්ටබ ධාතුව පේන්නේ බිම්බි මහකිනේ වශයෙන් හෝ ආනපාන වශයෙන්. හැබැයි ඒක හොයාගෙන යන්න එපා. ඉඳගෙන ඉඳ ඉඳගෙන ඉනකොට දැනුණොත් ආර ඉන්නා කියන එක වෙනුවට ආශ්වාස ප්‍රශ්වාසය ගන්න කියලා. සතෝ ආශ්වාස සති සතෝ පස්ස සති. දැන් අපි චේතනාවනකත් පහල කරන්නේ නැතුව මේ හුස්ම රැල්ලෙම විපරිණාමයේ දක්නාසුලුව. මේ හුස්ම දිහාම බලන් හිටියොත් මේකේ ලස්සන කෑල්ල දකින්න නම් වැඩ කෑල්ල දකින්න නම් tire පිටිපස්ස යන නූල් සූත්‍රය දකින්න නම් ආස්වාසේ පටන් ගන්න දෙන දකින්න ඕන. බොහොම ශීඝ්‍ර වෙනසක් තියෙනවා පටන් ගන්න දෙන. ඒක හරි මායාකාරී. මේක හරියට මේ ඇස්පෙන්තුම් කාර්යයේ හරියට මැජික් එකක් අනුන්ගේ ඇස් වහලා ටක් ගාලා කරලා පෙන්නනවා වගේ පහට ගන්න මැටි කරලා වුණාට පස්සේ ඕන්න අපි දන්නවා ඇති උනායි කියලා. හැකිලීමත් පටන් ගන්න තැන බැලුවොත් බොහෝමත්ම ශීඝ්‍රයි. ඊට පස්සේ ඇති විපහැකිලීම මේ ප්‍රසවාසයේ පේනවා. යම් දවසක මේ විදිහට ආශ්වාසයේ මුල සහ ප්‍රසවාසයේ මුල දැක්කනම් ඒ යෝගාවචරයට තේරෙනවා ඇහක් පිට ඇහක් ධාන දැඩි අවධානයකින් එන්නත් ඉස්සලා පිටවපු සතියකින් බලන්න ඉන්න ඕනේ ආශ්වාසයේ මුල බලන්න. ප්‍රසවාසයේ මුල බලන වටපිට බල බල කල්පනා කර කර සතිය නැතුව වීර්ය නැතුව සද්ධානතෝ කතාවකත් කරන්න බෑ. ආන්නේම කරගෙන කරගෙන ඉන්නකොට බුදුජාන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්පරුපේකී ආනිසංශයක් වශයෙන් කියනවා උඹේ මේකට එකලස ආවනම් හුස්ම තැම්පත් ඒ තරම් මේ එකලස්කමක මේක බලන්න ඕනේ මු ආශාසයේ මුල බලන්න ආන්නේ වලට හුස්ම තැම්පත් වෙන තැම්පත් වෙන යනකොට ස්පර්ශය ගුරුසුවට දැනෙච්ච ආස්වාස ස්පර්ශය එnde එnde ස්පර්ශයේ සුකුම සුකුමතර තත්ත්වයටපත් වෙනවා. ප්‍රසවාසයේ ස්පර්ශය සුකුම සුකුමතර තත්ත්වයටපත් වෙනකොට විඳින්න පුළුවන් තැන ඉඳලා විඳින්න බැරි තැනට යනවා අරමුණු කරන්න පුළුවන් තැන ඉඳලා අරමුණු කරන්න බැරි තැනට යනවා නිමිටි ගන්න පුළුවන් තැන ඉඳලා නිමිත්තක් ගන්න බැරි තැනට යනවා. පටවියාපෝ තේජෝ ආයෝ වශයෙන් ස්වභාව ලක්ෂණ බලන්න පුළුවන් තැන ඉඳලා බලන්න බැරි තැනට යනකොට තමයි අදුක්කම සුඛ වේදනාට කිට්ටු කරන්නේ. එතෙන්ට යනකොට ගොළු වෙනවා. තියෙන දේ කියා ගන්න බැරි වෙනවා. මොකද අපි සැප දුක් දෙක ගැන කතා කරන්න දන්නේ. අන්නේ අදුක්කම සුඛ වේදනාට එනකොට බලන්න අපේ හිත මොන්න තරම් දහංගට දානවද කියලා. සහලවනවා. සමහරුන්ට ආලෝක පේනවා. සමහරට අන්ධකාර පේනවා. සමහරට උඩ උසලා ගන්නවා. සමහරට පොළවේ කිල්ලනවා. සමහරට බුදුහාමුදුරුවෝ පේනවා. අසුචි පේනවා. රුවන්වැලි සෑය පේනවා. নানা ප්‍රදේවල් පෙන්නලා අර බාගට නින්දයන්ට අපිට හීන පේනවා වගේ ගොඩාක් දේවල් අපේ මෝඩ කර්මස්ථානාචාර්යවරු කියනවා බුදුහාමුදුරුවෝ දැක්කොත් බුදුහාමුදුරුවන්ගේ කමටහන් ගනින් කියලා. ඒ තරමටම තකතිරු කමටහන් දෙන ආචාර්යවරු. මේ හිතින් ඇති වෙන හොල්මනක් මේ පෙන්වන්නේ. අපිට කරන්න තියෙන්නේ සංසිඳන උස්මත් එක්ක අයින්න තියෙන්නේ. ඒ වෙනුවට අපි ආරාමයේ බලන්න ගියොත් ඇත්තටම මායයට ඕන කරලා තියෙන තේක තමයි. ඉතින් යෝගාවචරය හරියට දැනගෙන මං දන්නේ මං යන්නේ දන්නා තැනට නොදන්නා තැනට. ස්පර්ශ කළ හැකි තැනට නොදන්න තැනට දක්වා කියලා ක්‍රමයෙන් ඒ එකලස කඩා ගන්න නැතුව ගියොත් යෝගාවචරයට දැක දැක දැන දැන අදුක්කම සුඛ වේදනාට යන්න පුළුවන්. එතකොට යෝගාවචරය හරි අපහසුකටපත් වෙනවා මේක ගුරුවරයාට කිව්වට තේරුම් ගන්න කියලා. මොකද ගුරුවරයා සමාජලාට ඉන්නේ මේ අභිඥා බල බල. එහෙම නැත්නම් මේ අහසින් යන්න බල බල. නමුත් විපස්සනා කරලා තියෙන ගුරුවරයෙක් දන්නවනම් වාර්තා කරානම් ගුල කෝලේ හැරනකොට දන්නවා දැන් මෙයාට බහන හරියාගෙන එනවා tempatකමක් තියෙනවා. පසම්බයං කාය සංකාරම් කියන එක අත්දකින්න පටන් ගන්නවා. එතනදී බාධා වශයෙන් අසරණ වුණාට, හිත කම්මැලි වුණාට, නීරස වුණාට, නිදුණත ගතියක් පෙන්වුවාට මේකම වශී කෙරුවොත් මේකම සිද්ධ කරොත් අනේ මේ මනුස්සයාට විතරයි යෝගාවචරය කියලා කියන්න පුළුවන්. මම දැකලා පය වෙනෙව්වා ගොඩාක් පෙන්නනවා. අර යකා බිදේනිය මේ මල්යහන සකස් කරලා බඳ මේ මතුරුනකොට මතුරුන්ට කපුව පරල වෙලා ඉන්නා වගේ මේ මුළු කයම සාහලවන්න ගන්නවා. යම් කෙනෙක් කය පිළිබඳ දැඩි ආශාවෙන් ඉන්නවා හොඳට ඉදිරියට යන්න හම්බ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් නිවර නෙවෙයි වෙන වෙනක් එක්ක බලාපොරොත්තු වෙන භාවනා කරන හොඳට ඉදිරියට යන්න හම් වෙන්නේ නැහැ. ඒෂා මෙතන දැඩි ප්‍රගති පරීක්ෂණයක් සිදෙනවා. ඒ පරීක්ෂණයේදී කාය ජීවිත নিরপেক্ষව භාවනා කරන කෙනාට විතරයි මේ අදුක්කම සුඛ වේදනාව ලැබල අදුක්කම සුඛ වේදනාවේ කොල කොල වෙන්නේ නැතුව කෝඩු වෙන්නේ නැතුව ප්‍රතිබල වික්ත සහිතව තමයි කමඨහන් වාර්තාවට ඇතුල් කරන්න පුළුවන් වෙන්නේ. බොහෝමත්ම කලහතුයි. හැබැයි ඒක සංසාරයක සැරයි වෙන්න ඕන. ඒකෙන් ඒ තරම වෙනසක් ඇති කරන පුද්ගලික ජීවිතේ නම් පේන්න නම් ඒක අද වුණාට හෙට වෙන්නේ නැහැ. හෙට වුණාට අනිත් වෙන්නේ නැහැ කියලා ඒකට ගොඩාක් මේ සිද්ධ කරන්න වෙන අවස්ථා තියෙනවා. නමුත් එහෙම වෙච්ච කෙනාට බන කියලා දෙන එක ලේසියි. ඒ මොකද මේ පුද්ගලයා සැප විතරක් එලවාගෙන යන එකස් ගුණෙක් නෙවෙයි. දුකට ප්‍රතික්‍රියා කරන කෙනෙකුත් නෙවෙයි. එයා දන්නවා සැපක ඉඳලා දුකට මාරු වෙනකොට අදුක්කම සුඛය හරහා යන්නේ. හරියට ආස්වාසයේ ඉඳලා ප්‍රස්වාසයට මාරු වෙන ඒ සියුම් මාරුව දකින්න පුළුවන් වෙන්නේ කාට හරි ආස්වාස් ප්‍රස්වාස දෙකම සංසිඳන වෙලාව සිහිබුද්ධියෙන් දැකලා හොඳට ඒක වශී කරගත්ත කෙනාට කියකි ප්‍රස්වාසය ගෙවෙනකොට කොට බලහින්න බං ඕකම තමයි හිතෙන්නේ. ප්‍රස්වාසය නිමා වෙලා විඳින්න බැරි, දක ගන්න බැරි, අත්දකින්න බැරි, ස්පර්ශ කරන්න බැරි මොකද්දෝ මායාකාරී චිත්තක්ෂණයක් ඉඳලා තමයි ප්‍රසවාසය පටන් ගන්නේ. ආස්වාසය පටන් ගන්නේ. ආන්න මේ අවස්ථාවේදී පිහිටවන සතිය තමයි උත්කෘෂ්ඨම සතිය. ඒක මිනිසෙකුට හරි වෙන කෙනෙකුට කරන්න බෑ. කදාකවත් ත්‍රිසෙනෙකුට මේක sannivedanaya කරන්න බෑ. දෙවියෙකුට බ්‍රහ්මයෙකුටත් බෑ. ඕන දෙවියෙක් ඕන බ්‍රහ්මයෙක් එක කරනවා නම් මේ මනුස්ස ලෝකේ කරපු අත්දැකීමෙන් තමයි කරන්නේ. මේකට නිසා අපි මනුස්ස ලෝකේ කියනවා මඟුල් සක්වල කියලා. නමුත් අපි මේ සක්වල අරගෙන තියෙන්නේ පිසු ගෙලින්ද. මගුල් කන්න. ඒක නෙවෙයි මගුල තියෙන්නේ. පුළුවන් නම් ප්‍රසවාසයක් ඉවර වෙන කම්ම සංසිඳන කම්ම බලලා හිත කලකොල කරගන්න තු ඒක ආස්වාසයකට මාරු වෙන්න ඉස්සරලා ආහන්නර පෙන්නන අදුක්කම සුඛ වේදනාව අල්ලනවා කියලා කිව්වොත් ඒ යෝගාවචරයට ඕනේ තක්කු මුක්කක් වෙච්ච වෙලාවක ජීවිතේ කලබලයක් වෙච්ච වෙලාවක ප්‍රශ්වාසයක් ඉවර වෙනකම්ම සංසිඳීමෙන් බලාගෙන පුළුවන් නම් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙන චිත්තක්ෂණය මේ දෙක මැද තියෙන බව අහුවෙනවා. බාහිරේ මොන જાති කම්පා වුණත් බාහිර වලින් කවුරු ඇවිල්ලා අභූත චෝදනා කරත් තමයි මේක පුරුදු කරපු කෙනෙක් නම් අර චෝදනා ටිකක් සැලෙන ගතියක් එනවා ඉස්සල්ලා. ඊට පස්සේ එතන මේ කවුරු මොනවා කරුවත් මට තියෙන හුස්ම රැලි දෙක තුනක් ඉවසිල්ලෙන් ගන්න එකයි ප්‍රශ්වාසයක් ඉවර වෙනකම් බලා ඉන්නකොට එහෙම tempත් කමක් එනවා. හැබැයි මේකට ලෝකයා කැමති නැහැ. ලෝකයට ඕන කරලා තියෙන්නේ කුප්පණ ගතිය. මේ අදුක්කම සුඛ වේදනා තියෙන අකුප්පා ගතිය. ඒක නිසා ඒක පුරුදු කරපු ඒවයි ජීවත් වෙන කෙනෙක් එක්ක හිටියොත් විතරක් මේක ඇබ්බැහි කරගන්න පුළුවන්. ලෝකේ ඉන්න හරියක් ඉන්නේ අවුස්සන කුප්පයෝ. নানা ආකාරයෙන් මේ ප්‍රභාකරන් මරුණා කියවම කිරිබත් කෑවේ නැත්නම් ಜಾතිමානයක් නැහැ. ප්‍රභාකරන් කියනකොට කත්ත පොල් අතර ගත්තේ නැත්නම් මෛත්‍රී භානාවක් පැත්තක තියේදී එහෙම කරන්න බෑ. අන්නේ විදිහේ මේ ජාතික බෞද්ධ හැඟීම් ඇති කරලා සිංහල බෞද්ධකම් දීගෙන සිංහල අපි নানা ආකාර විදිහට රුම්මේම රූපකට පාටපත් කළා නූල් ගසන එකයි කරන්නේ දේශපාලනඥයෝ. අපි දැනගන්න ඕනේ අපි මේ වගේ සංඝාර කොච්චර දෝ ගත කරලා තියෙනවා. අපි දෙමළත් වෙලා තියෙනවා සිංහලත් වෙලා තියෙනවා. මේ වෙලාවේ මේ ලැබිච්ච වටිනා බුද්ධ ශාසනය වල ගන්න නම් ඔය එක එකනා කියන පදවලට නටලා හරියන්නේ නැහැ. නොනටත් බෑ. ඒ නිසා ටිකක් නටලා බොහෝ වෙලා වෙන් කරගෙන බලන්න ඕන නොසලින තැනට අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන තැනට අපි ඒකට මධ්‍යම ප්‍රතිපදා කියලා කියනවනේ. අපි ඒකට මහරි අෂ්ටංග මාර්ගය කියලා කියනවනේ. ඔත් මේ ඔක්කොම පිටු කරන්න පුළුවන්. වේදනා જાති තුනෙන් අදුක්කම සුඛ වේදනා කියන්නේ මේකයි කියලා තේරුම් ගත්ත කෙනා ඒ සියල්ලටම අවශ්‍ය කරන පදනම උපස්තරය සකස් කරගන්න. ඒක බොහොම తాවකාලිකව ලැබෙන්නේ. ලැබෙනවා අනිත් මොහොතේ නැහැ. නමුත් ලැබිච්ච හැම චිත්තක්ෂණයකම තිරියම් වෙනවා. පුදුලේ ජීවිතය අලුත් කරලා දෙනවා. ඊගාට එන චිත්තක්ෂණය අලුත් එකක් කරලා දෙනවා. ඉන් මේ පිට සැපයක හෝ දුකක තියෙන මිරිකලා ඕජාව පිට කරන ගතිය. දැඩිසේ වයසටපත් කරන ගතිය. දැඩිසේ දුක් කරන ගතියක්. ඒක නිසා තමන්න තමන් මෛත්‍රී කරනවා නම් ශාසනික හැඟීමක් අවශ්‍ය නම් ශාසනික වශයෙන් මේක ශාසනයක් දිනු කරන තමයි දිනු වෙන්න ඕන නම් අපි මේ භාවනාවේදී සමත වේවා විපස්සනා වේවා ආනාපානසති වේවා පිම්බි වැකිලි වේවා සක්මනේජි වේවා මේ හොඳට භාවනා yaadila අර ඇති වෙන සමතය තුල අර ඇති වෙන ගතියට නිග්‍රහ කරන්න එපා මේක පාළුයි කියලා. නිග්‍රහ කරන එක තමයි හිතේ ඇති. ඒක අඳුනගෙන මේ ධම්මදින තිරිණාංශේ කියනවා මේ අදුක්කම සුඛ වේදනාවට ප්‍රතිභාව වෙලා තියෙන අවිද්‍යාව කියලා. ඒක දැක ගන්න තියන්නේ නැහැ. අපි নানা ක්‍රම වලට කරකවලා හොල්ලලා බය කරනවා. ඒකට ලෑස්තිලා යන්නේක විතරයි අපි ලොකු සංසින්න කාලේ තනි වචනේ කිව්වේ. මේකට ලෑස්තිලා යන්න. එනවා මෙහෙම පාළු ගතිය බුදුන් සිහිපත් කරගන්න. ධර්මයෙන් සිහිපත් කරගන්න. සංඥා සිහිපත් කරගන්න. වීර්ය අදාහ ගන්න. මේක සතියට ලක් කරගන්න උත්සාහ කරන මෙතිති සමාධිය කඩා ගන්න තු හිටියොත් ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා මම මොන මාතෘකාවට බණ කිව්වත් බොහෝ විට මේ මාතෘකාවට ගෙනල්ලා මේ මේ සංසිඳන තැනට ගෙනල්ලා අතාරිනවා ඒක වේදනා මාතෘකාවට යදාපි ගොඩක් කරලා කතා කරේ කොයි එකේ ගියත් මෙතෙන්ට යනකම් අපි විපස්සකෙක් වෙන්නේ නැහැ භාවනාවට සල්ලම් වෙන්නේ එතකන් අපි මේ ලෙලලෙව කකා ඉන්න જાතියක් විතරයි. ඉතින් ඒ නිසා අදාපි භාවනාවට පෙළඹෙනවා නම් අපි බෞද්ධයෝ අපේ ਸਰවඥාන්සේ මේ සියල්ලම ලස්සනට සිතියම් කරලා පොත්වල තියෙනනොත් අපි කියවන්නේ මොනවද අපි ප්‍රයෝජනට අරගෙන වැඩ ගන්නෙ මොනවද පිස්සු පිහාට පාවිච්චි කරන තිරසන්න පාවිච්චි කරන දේවල් ඒ නිසා අපි කවදා හෝ විවේක වෙලා මේ සියුම් ධර්ම වලට ගිහිල්ලා ශක්ති ප්‍රමාණයෙන් අවුරුදු 2600ක් මේ ගිනාපු ආචාර්යන් වහන්සේලාට පින් වෙන්න සිද්ධ වෙන්න අපේ ජීවෙන પરම්පරාවට මේක කියලා දෙන්න මේක පොඩ්ඩක් වශී කරගන්න ඕන. මේක පොඩ්ඩක් సంతානෙ තැම්පත් කරගන්න ඕන. මේක බහුලීගත කරන්න ඕන. කරනකොට මේ මනුස්සයාගේ නිකුත් වෙන තරංග වේග පවා ශාන්ත සීතලියුයි කියන එක අද විද්‍යාව පවා තේරුම් ගන්න තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා කල්යාණ මිත්‍රෙක් ඇසුරු කිරීමෙන් පවා මේ සියල්ල ලබා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේකයි තමන්න කල්යාණ මිත්‍රෙක් ලැබෙන්න නම් තමන් කල්යාණ මිත්‍රෙක් වෙලා ඉන්න. ඒ නිසා තමල්ලන් කල්යාණ මිත්‍ර ගුණ නැතුව මේ ලෝකේ අපිට කල්යාණ මිත්‍රෝ හොයන්න බෑ මොකද අපි දන්නේ නැහැ කල්යාණ මිත්‍යා කවද කියලා. දැන් ඉන්නේ මොකද්ද? එක එක පතේ නටන ගෝලියෝ ටිකක් හදාගෙන දඟලන සීසි ගුරුනාථල ටිකක් ඉන්නේ. ඉතින් උන්දලාට කොහෙද තැම්පත් වීමක් ගැන කතා කරන්නේ? තැම්පත් වීමක් කතා කරන්න කිව්වොත් ගෝලියෝ හදන්න බෑ. දඟලන සෙල්ලම් නැත්තම් ස්ථානයක අපි ලොකු සංහස කියලා තියෙනවා එක ස්ථානයක ප්‍රධාන ගුරුනාථික උපන්දිනේ. පැවිදි වෙච්ච දිනේ. තාත්තා උපන්දිනේ. අම්මා උපන්දිනේ. ඊට පස්සේ දෙවෙනි ගෝලයාගේ. ඉතින් මේ ටික ඔක්කොම එක තැනම දවසේ කොයි වෙලාවෙ බාහන කරන් තියෙන කියලා. එක එකනා කරන්න හදනේ ඔය මොනවා හරි එකක් පටලවා ගන්න. පටලවා ගත්තන් තවුණා. දැන් සංසාර පටන් ගත්තේ මොකටද? පටන් ගත්තේ මේ කුණු කන්දල් ඔය කරගන්න කෙනෙකුට කරගන්න දීලා. භාවනා කරනකොට වෙලා දෙන එක ඇත්තට මේ පුදුලගේ දෝෂේ නෙවෙයි. නියම මාර්ගයට යන හරිය කම්මැලි කරනවා. ඒ කියන්නේ වාස කම්මැලි කරනවා. මුස්පීන්තුවක් කියන වචනේ මම පාවිච්චි කරනවා. ඕනේ නම් කාලකන්නිකම කියලා හිතෙනවා. අන්න ඒ තීදෙත් පවත්තන මිනිහා විතරයි සාසනය පවත්තන්නේ. හැබැයි ඒ මිනිස්සයා අනෙක් බෞද්ධයන්ගෙන් කොම් වෙනවා. ඔය අනෙක් බෞද්ධ කරන හරියක් කරන්නේ මේ කෝ ගෝසාවන්නේ මහායාන වැඩ පිළිවෙලනේ. තේරවාද වැඩ පිළිවෙල තියෙන්නේ උඹ අරණ්‍යගත ව්‍යාන. රුක්ක මූලගත ව්‍යාන. ශූන්‍යාකාරගත ව්‍යාන. කියලා සොරි මිනිස්සු හිතන්නේ මෙයාක හරක් හොරකම් කරලා වෙන්නේ පොලිසියට බයි මේ හැංගිලා ඉන්නේ කියලා. අනඤ්‍යකස වෙනකොටම කියන්නේ මේක හතර කේන්දරේ පහළ වෙලා මකට මොනම දෙයක් කරන්න බෑ ඒ නිසා කැලේට වෙලා ඉන්නේ. ගහක් මුලට වෙලා ගියත් එහෙම තමයි. ශූන්‍යාකාරට ගියත් හිතන්නේ මියාට මොනවක්වත් බැරි ගා. අපි නම් එහෙම නෑ අපිට වැඩ පුළුවන් ඔන්න අපේ වැඩ. ඉතින් බුදුහාමුදුරුවෝ හිටියෝ කාට උදව් කරයිද කියන එක ලොකු සංසයෙන් නිතර සිහිපත් කරා. ඔය මහා ලොකු ව්‍යාපාර කරගෙන යන වැඩේද කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ අදුක්කම සුඛ වේදනා වගේ මේ සූක්ෂම දෙයක් අපිට ලෙඩක් නැති වෙලාවක වයසට ගිය නැති වෙලාවක මරණසන්න නැති වෙලාවක මේක සාක්ෂාත් කරගන්න එකද කියලා බැලුවොත් අද එහෙම කියන මනුස්සයා අසරණ වෙනවා. හැබැයි මට එකක් කියයි. ඒ කියන විතර නෙමෙයි පුළුවන් තරම් ප්‍රයෝජන ගන්නවා. හරියට Taman Tamanගේ ඒ එකලාශය සකස් කරගත්තොත්. මම කරන්න ඕනේ මගේ ජීවිතේ මේකයි කියලා මොනම යකෙකුටවත් එකට බාධා කරන්නත් බෑ. ගුරුවරයා වැරදි වුණත් කෝලයට හරි පාරේ යන්න පුළුවන්. හරියට දන්නවනම් මෙන්න මේ දේ මේ කරන්න ඕනේ කියලා ඒක කියනකොට මට මතකයි එහෙම මේ කියද්දි කේමනන්ද ශාන්සයට කඳුළුවා. ශාන්ස අපි ඉන්න පරිසරයේ කවුරු මොන පිස්සු කියලියත් අපිට ප්‍රශ්නයක් නැහැ. මම මෙතෙන් ආවේ මේකයි කියලා දැනගෙන සතිය කියන්නේ මේකයි අදුක්කම සුඛ මේකයි කියලා හරියට ඒක ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් මායයටවත් අන්‍යාගමිකයකට හෝ ඊර්තු ගුණයට හෝ රජයට මුන්නවත් කරන්න බැහැ මසට යනවා. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා මහණෙනි ඔය තුච්ඡ අවිද්‍යාව ගැන මොනවද කතා කරන්නේ උඹට ඕන හිමාල පර්වතයක් දෙකට බලන්න පුළුවන් ඒකට බාධා කරන්න බෑ ඒක බටහිර ලෝක එක්කෙනෙක් කියලා තිබුණා යම් කෙනෙක් සතිපට්ඨාන කරනවා නම් ඒක එයාට වැඩි කරලා දෙන්න හෝ අඩු කරලා දෙන්න හෝ බාධා කරන්න වෙන කිසිම කෙනෙකුට කිසිම බලයක් නැහැ සතිපට්ඨාන පිළිබඳ අධිකාරිය දෙවන්නේක් ළඟ නැහැ තමන්ගේ හොඳ අර්ථකථනය කරගෙන යෙදෙන්න පටන් අරගත්තොත් විශේෂයෙන් පේන නිකම් පියාඹන පිළි දෙන්න වගේ ඇඟට බාධා වෙන ගතිය එකක්වත් ළඟට එන්නේ නැහැ. නිකන් උදාහරණයකට ගන්න සර්වඥාන්සේ බුදු වෙන්නේ හිට කියලා. මාරය ඇවිල්ලා බැරි වෙච්ච තැන මාර දුවරු ඇවිල්ලා নানা ප්‍රකාර රංගන රංගපෑවා. මාරය ඇවිල්ලා ගිනි වැසි වැස්සුවා. සිවුරු කොනක්වත් එල්ලුනේ නැහැ. සර්වඥාන්සේ හෘද කැඩලවත් බැලුවේ නැහැ. ඒ රංගන ඔක්කොම පච වුණා. බුදුරජාණන්සේ බුදුම. මහරය හිතා හිටියේ මෙතෙක්කල් මේ ශේස්ත්‍රයේ මම තමයි මේ වශයේ පවත්තන ඒකට ඒකට කියන්නේ වදවත්‍යය කියලා. වසවත්‍යයි කියලා. මුතු වසවත්තිකමට අහු වෙන්නේ නැහැ බුදුහාමුදුර සතිය පිටවන හිටපු නිසා. ඒ නිසා අපි මාරය එන්නේ ඉස්සලා සතිය පිටවන හිටියේ නැත්තම් පරාදයි. ඒ නිසා අපි පුළුවන් තරම් වෙලා අරගෙන මේ කියන විදිහට මේ අදුක්කම සුඛ වේදනාව මේ සැප දුක දෙක මැද සැන්විච් වෙලා තියෙනවා. හොඳට කනකොට හපලා කන්න. කාලා බලන්න සැප දුක දෙක මැද හැම වෙලාවෙම අදුක්කම සුඛයක් තියෙනවා. මේ අදුක්කම සුඛය ගැන කතා කරනකොට මේ ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා peerකෙඩියක් කනවා නම් කටස් කාලා හැපෙන වෙලාවේ තමයි රස තියෙන්නේ. ඉතින් පරිුණාට පස්සේ ගෙඩිය රස නැහැ. දත් තියෙන්න ඕනේ ගෙඩිය හොඳට දුබුක් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඕජා වෙන්නේ. සෛල ඔක්කොම පොඩි වෙලා ඕජා වෙන්නේ. ගෙඩිය පරිුණාට පස්සේ සෛල බින්දෙන්නේ නැහැ. ඔක්කොම කෑවට පස්සේ නිකන් සෙවල් රහක් විතරයි තියෙන්නේ. ඒ නිසා මේක කරන්න ඕනේ තරුණ වයසේ. මුදුවට ගන්න පුළුවන් වෙලාවට මේ ඕජාව අරගත්තට පස්සේ ඒ අන්තිම නැත්තම් අර මාළු නැත්තනක දුක්ඛිතව බලා ඉන්න නාගේ කොසවාලීනියෙක් වගේ ඒ වතුරකට ගා බලන් ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා මුදුවට සුතුමේ ඥාන ඇති කරගන්න ඕනේ. චින්තාමය ඥාන පුළුවන් තරම් දිනු කරගන්න ඕනේ. ඒක හැම වෙලාවෙම බෑ. හරීම වෙහෙසයි බොහොම කලාතුරකින් මේ කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ සඳහා අපි මේ ලැබිච්ච බුද්ධ ශාසනේ මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේ පාවිච්චි කරන්න ගත්තොත් අපි ඇත්තටම ශාසන මුත්‍රාක් අරගෙන ශාසනයටත් වැඩක් කළා වෙනවා. ඒ නිසා අද ධර්ම දේශනාව ශිරු දිනාට ඒ කරගෙන යන තමන්ගේ ශාසනික උතුම් ප්‍රතිපත්ති දියුණු පාඩු කර ගැනීමට මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳ පාඩමත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.